අරුණමලතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ බොහොමත්ම පිං සිද්ධ වෙනවා ශ්‍රද්ධාව ගැන ලොකු ස්වාමින් වහන්සේගේ පොතේනොයි ස්වාමින් වහන්සේ තවත් අපිට ඒක පැහැදිලි කිරීමයි ගැන විශේෂයෙන්ම අවසානයේදී ස්වාමින් වහන්සේ අන්‍ය ලබ්ධිකයන්ගේ ඇතිවෙනේ පැහැදීම සහ බෞද්ධයන්ගේ ඇතිවෙන පැහැදීම අතර තියෙන වෙනස පැහැදිලි කරා. ඔතෙන්දි මට මතකයට ආවා මම හොඳින් දන්නා වැඩිමහලු කාන්තාවන් දෙන්නේ බෞද්ධ වෙන කට්ටිය අවුරුදු ගණන් භාවනා කරපු කට්ටිය. ඊට පස්සේ ඒගොල්ල මේ යෝගී Hindu වර්තමානයේ ඉන්න බොහොම ප්‍රසිද්ධ Hindu යෝගීන් වගේකට එකතු වෙලා දෙන්න දෙපැත්තකට ගියේ ඒ කරලා හිමාලිටත් එක්කෙනෙක් ගියා අනිත් එක්කෙනත් ඒ විදිහට ඉන්දියාවේ ඉඳලා පස්සේ සම්පූර්ණයෙන්ම මේ ජීවිතේනුත් වෙනස් වෙලා යෝගිනියන් හැටියට දැන් ඒ පැත්තේ ජීවත් වෙනවා. එතකොට ස්වාමින් වහන්සේ කියපු දේත් එක්කම ඊ타මත්ම පැහැදිලි වෙන්න ඕනේ අපිට දැන් මෝහයත් වැඩ කරලා තියෙනවා ඒ කට්ටියට ඒ වගේම මේ මේ තණ්හාවක් වැඩ කරලා තියෙනවා මොකද ඒක අර යම් යම් හැකියාවන් තියෙනවා ඒ කට්ටියට යම් යම් හැකියාවන් දැන් ඇවිල්ලා ඇති ඒක තුලට ගිලිලා අර අපේ මූලික මේ දේ අමතක වෙලා නැත්තම් ඒක තේරෙන්නේ ඒ කියන්නේ දුක දුකට හේතුව දුක නැති කිරීම මේක කොහොම ගියත් කැරකි කැරකි එකේම දුකේ ඉන්න වෙනවා කියන එක ඒ වගේම දුක නැති කරන මාර්ගය කියලා දුන්න එකම ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ කියන එකත් ඒක ඒගොල්ල යම්කිසි ප්‍රමාණයකට ඒවා ගැන ඔක්කොම කතා කර කර අවුරුදු ගාණක් මෙහි හිටියට ඒක ගැඹුරට ගිහින් නැති තත්වයක් නිසා තමයි අර විදියට යන්නේ ඇත්තේ. එහෙම නේද ස්වාමීන් වහන්සේ? දැන් අපට ඒක ඒ විදිහෙම විනිශ්චය කරන්නත් ටිකක් පහසු නැහැ. මොකද දැන් ඒ අය නිවන පිළිබඳව උනන්දු වුණා. එතකොට නිවන් අවබෝධ කරන්න නම් භාවනාව අවශ්‍යයි. සිත පුහුණු කිරීම අවශ්‍යයි. එතකොට ඒ පැත්තට යොමු වෙනවා. යොමු වෙනකොට ඒගොල්ලන්ට පෙනෙනවා තවත් කෙනෙක් එයා බෞද්ධ නොවුනත් එයා භාවනාව තුළ යම් යම් දේ ඉදිරියට යමින් ඉන්නවා කියලා ඒගොල්ලන්ට යම් ප්‍රමාණයකට පෙනෙනවා. ඒක විශේෂ හැකියාවක්. විශේෂ හැකියාවක් පෙනෙනවා. වෙනකොට ඒගොල්ලන්ට ඒ පිළිබඳ යම් උනන්දුවක් ඇති වෙනවා. එතකොට ඒගොල්ලෝ නිර්වාණගාමිනී මාර්ගයෙන් යම් ප්‍රමාද වීමක් තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපිට ඒකෙන් කියන්න බෑ සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිය වැළඳගත්තාය සම්පූර්ණ නිවන් මගින් ඈත් උනාය කියලා කියන්න බෑ. සමහරට ඒක ඒගොල්ලන්ගේ සාංශාරික හුරුවක් වෙන්න පුළුවන්, පැතුමක් වෙන්න පුළුවන්. උදාහරණයක් ඇටියට දැන් අපි හිතමු දැන් මුගලන් හාමුදුරුවෝ උන්වහන්සේ 이르දිමත් තුන් අතරින් අග්‍ර වෙන්නට ප්‍රාර්ථනාවක් ඇති කරගෙන ආවා. එතකොට උන්වහන්සේට ඒ 이르දිය පිළිබඳව පුහුණු වෙන කාලේ උන්වහන්සේගේ එතකොට ඉලක්කය ගෞතම බුද්ධ ශාසනයනේ. එතකොට වෙනත් බුද්ධ ශාසනවලදී උන්වහන්සේ මහාන වෙලා හිටියත්, ගිහිව හිටියත් භාවනා කරන්න ආදී යමුනහම කෙලින්ම ඒ භවයේ මම සෝවන් වෙන්න ඕන කියන මට්ටමින් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට ඔය වගේ අපි හිතමු ආශ්චර්ය අද්භූත විදිහට භාවනා කරලා යම්කිසි කෙනෙක් ප්‍රාතිහාර්ය දක්වනවා කිව්වහම එතකොට අර තමන්ගේ ප්‍රාර්ථනාවත් එක්කලා ඒ පැත්තට හැරෙන්න බැරි කමක් නැහැ. ඒ මොකද දැන් තමන්ගේ මනසෙත් ඒ ගැනයි උනන්දුව තියෙන්නේ. එහෙම ප්‍රාතිහාර්ය දක්වන්නට ඕන. ඒ ගැන මම කුසලතාවයෙන් දිනු කරගන්නවා. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ නිවන ගැන අදහස් සම්පූර්ණයෙන් අතහැරිලාම කියන එක නොවෙන්න පුළුවන්. ඒකයි මම කිව්වේ අපි දන්නේ නැහැ ඒ කාන්තාව දෙදෙනා මොන පදනමේ දොතන්ට ගියේ දැන් මොන පදනමේ ඉන්නවද කියලා අපිට මම දැකලත් නැතුව ඇසුරු කරන්නෙත් නැතුව මට පැහැදිලි විනිශ්චයක් දෙන්න බෑ. මම කියන්නේ මේ බඳු තැනකදී අපට ඒකාන්තික නිගමනයකට යන්න බෑ. මෙහෙමමයි ඒක උනේ කියලා ඒකයි මම හැමතිස්සෙම කියන්නේ අර අපිට මේ ධර්ම සාකච්ඡාවේදී අනිත් අය පිළිබඳ නිගමන ගන්න පහසු නෑ. මොකද අපි දන්නේ නැහැනේ ඒකේ පදනම් මොකද්ද කියලා. අපිට හැමතිස්සෙම අපේ අත්දැකීම් සම්බන්ධව තමයි අපිට තීරණ වලට එළඹෙන්න පුළුවන්. මේක හරිද මේක වැරදිද මොකද්ද එතන තියෙන ගැටලුව කියලා. ඉතින් ওই වගේ අපිට පරිබාහිර කාරණයක් ගත්තාම ඊටාම් පරිස්සමින් තමයි විවිධ පැතිවලින් දකින්න වෙන්නේ. ඉතින් ඒ අය සම්පූර්ණයෙන්ම ධර්ම මාර්ගයේ පටලවාගෙන වෙන මගක ගිහිල්ලා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර විට අර වගේ ඒගොල්ලන්ගේ සාංශාරික උනන්දුව තියෙන විමුක්තිය ගැන අදහස තියෙනවා. හැබැයි වෙනත් ප්‍රාර්ථනාත් ඒගොල්ලන්ට තියෙන්න පුළුවන්. ඒ ඊට කලින් පුහුණු කරගන්න. ඉතින් ඒ වගේ පැති දැනිච්ච ගමන් ඒගොල්ලෝ ඒ පැත්තට යන්න පුළුවන්. ඊළඟට තව දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මේ ඒ හම්බ වෙච්ච යෝගීවරයා සමහරට සාංශාරිකව මෙයාගේ ගුරුවරයෙක් හැටියට හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම වුණාට පස්සේ ලබ්ධිය මොකද්ද කතාවක් නැහැ. ඒ ඊටාම සමීපව දැනෙන්න ගන්න. අනිත් අයට වඩා එයා කියන දේ කරන දේ යාගේ ප්‍රතිපත්තිය Tamanට සමීපව දැනෙන්න ගන්නවා. දැන් ඒ නිසානේ අරහත්ත්වයටපත් වෙන්න තරම් ශක්තිය තිබිච්ච අය දේවදත්ත හාමුදුරුවෝ වගේ පාපී අදහස් තියෙන කෙනෙක් පස්සෙන් ගියේ 500ක් දෙනා. දැන් පාපී අදහස් තියෙන කණ්ඩායමක් දේවදත්ත හාමුදුරුවොත් එක්ක හිටියා. ඒක ඒ නිත්‍ය කණ්ඩායම. දැන් 500ක් දෙනෙකුත් ගියානේ රහත් වෙන්න සුදුසුකම් තියෙන අය. ඒතකොට ඒ කොහොමද ගියේ? ඒ තමයි අර සාංශාරික වශයෙන් ඇසුරු කරලා පුරුද්ද ඊළඟට ඒ සමහර අදහස් මතවාද දැන් අපි හිතමු දැන් භික්ෂු පිරිස දෙකඩ කළේ දේවදත්ත හාමුදුරුව අර වරපහ ඉල්ලලානේ එතකොට සමහර අයින්න පුළුවන් රහත් වෙන්න සුදුසුකම් තියෙනවා හැබැයි අර වගේ නිකන් අර ටිකක් අන්තගාමි දැඩි ප්‍රතිපත්ති වලට කැමතියි දැන් උදාහරණයක් හැටියට ගත්තහම මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ කණ්ඩායම දුතාංග වලටයි කැමති. එතකොට උන්වහන්සේලා දැඩි දුෂ්කර ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අර සැහැල්ලු ගමනක් නෙමෙයි. ඒ පැත්තට තමයි මනස පුරුදු කරලා තියෙන්නේ. ඒ වගේ සමහරු ඉන්න පුළුවන් රහත් වෙන්න සුදුසුකම් තියෙනවා. සසර මනස පුහුණු කරලා තියෙනවා. හැබැයි අර දිවි හිමියෙන්ම අනිවාර්යෙන් මස් මාංශ වලින් වළකින්න ඕන, පාංශ කුල සිවුරම දරන්න ඕන, මේ වගේ දැඩි ආකල්පවල ඉන්න පුළුවන්. ඒතර එහෙම කෙනාට අර දේවදත්ත හාමුදුරුවන්ගේ සියල්ලාම මතකලේ නැති වුණාට අර යෝජනා ටික කරලා බුදුහාමුදුරුවෝ ඒක සැහැල්ලුවෙන් පැත්තකට දැම්මට පස්සේ ඒගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඇයි බුදුහාමුදුරුවෝ මේක ප්‍රතික්ෂේප කළේ ඒක නේද වෙන්න නැත්තේ මේ ශාසනයේ රැක්මට ඒක අවශ්‍යයි නේද දේවදත්ත හාමුදුරුවෝ හොඳ යෝජනාවක් නෙකලේ කියලා එතකොට දේවදත්ත හාමුදුරුවෝ මේක මතු කරනකොට අර පිරිසට ඒ කතාව ඇත්තා වගේ එතනට හේතු වෙනවා ඒ කියන්නේ එතකොට නිවන් මඟ සම්පූර්ණයෙන් අතහැරලාම නෙමෙයි. එතකොට සරියුත් හාමුදුරන්ටයි මුගලන් හාමුදුරන්ටයි ආපහු ගිහිල්ලා ඒගොල්ලෝ එකන් එන්න පුළුවන් උනේ සම්පූර්ණයෙන් ගිලිහිලා නැහැ. හැබැයි සාංශාරික ඇසුරත් එක්ක මතවාද වශයෙන්, ආශය, අනුශය වශයෙන්, අදිමොක්ෂ වශයෙන්, අදිමොක්ක කියලා කියන්නේ අදහස් වශයෙන් එතකොට අදිමුක්ති, අදිමුක්ති වශයෙන් එතකොට ඒගොල්ලෝ විවිධ මතවාදවල ඉන්නට පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සසර ගමන එනකොට කොච්චර භාවනා කරගෙන මම අදහෙට නිවන් දකින්න ඕන කියලා ඉන්න කෙනෙක් වුණත් එයාගේ නිවැරදි පැතුම ඒකම නොවේ නෑ. ඒ මේ ගෞතම බුද්ධ ශාසනයම නිවන් දකින්න සුදුසුකම් හදාගෙන එහෙම පැතුමක් ඇතිව එන කෙනෙක් නොවේ නා. ඉතින් ওই වගේ ඕනෑම පැත්තකට යොමු වෙන්න පුළුවන්. ඒ යොමු වෙච්ච පමණින්ම අපට තීරණය කරන්න බෑ යා නිවන් මගෙන් ගිලිහුණාද නැතිද කියන එක. ඒක ඉතින් ගොඩාක් සමීපව සාකච්ඡා කරලා තමයි එහෙම තීරණයකට එන්න වෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ ඉතා ස්වාමීන් වහන්සේ කරේ ඉතාමත්ම පුළුල් ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. දැන් ඔය ඒක කාන්තාවක් මගේ ඥාතිවරියක් තරමට කිට්ටුවෙන් හිටපු කෙනෙක්. ඉතින් මම මතු කරන්න හැදුවේ දැන් ස්වාමීන් වහන්සේ සද්ධාව ගැන ලොකු ස්වාමීන් වහන්සේත් සද්ධාව ගැන කියපු දේ මත ගත්තොත් නිවන් දැකීම කියන දේ වටිනාකම පිළිබඳව <laughs> නියාත්ම භාවයේදී පොඩි අවුලක් ඇති කරගෙන තියනවා වෙන්න පුළුවන් නේද? ඔලුව. නමුත් සද්ධාව නැහැ කියන බෑ. මොකද සද්ධාව කියන්නේ කියන්නේ මේ සෝබන සාධාරණ. ඒතකොට කුසල් සෑම කුසල් සිතකම ඇති වෙනවා. සෑම කුසල් සිතකම ඇති වෙනකොට ඒක බෞද්ධ නොවුණත් අබෞද්ධයාගේ මනසේ පවා ඇති වෙන්නට පුළුවන්. ඒතකොට බෞද්ධව හිටපු බුදුදහම ඇසුරු කරපු භාවනා කරපු කෙනෙක් වෙනත් යෝගීෙක් සමග එකතු වෙලා යෝග කර්ම කරන්න පටන් ගත්තා කියලා එතනත්තාගේ සද්ධාව සම්පූර්ණයෙන් නැති වෙලා කියන්නත් බෑ. මොකද අන්‍ය ලබ්ධකයෙන් තුල පවා මේ කියන සද්ධාව ඇති වෙන්න පුළුවන්. මොකද ඒක සෝබන සාධන කුසල් හැම කුසල් සිතකම අනිවාර්යෙන් ඇති වෙනවා. ඒතකොට ඒ කුසල් සිත විමුක්තිය අරමුණු කරන කුසල් සිතක්ම විය යුතුයි කියලා නියමයක් නැහැ. කාමශෝබන ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් වෙන්න පුළුවන් රූපාවචර කුසල් සිත් වෙන්න පුළුවන් දැන් අපි හිතමු ඒ යෝගී යෝගියා සමග එකතු වෙලා ඒගොල්ලෝ ධානය භාවනා කරලා ඒගොල්ලෝ බඹලෝ උපදින්නට ප්‍රාර්ථනා කරනවා නම් අදිෂ්ඨාන කරනවා නම් ඒ තුලත් මේ කියන සද්ධාව තියෙනවා. ඇයි ඒක රූපාවචර කුසල් සිතක් උපදවන්නටයි වෑයම් කරන්නේ. ඒතර කාමාවචර කුසල් සිතෙත් මේ සද්ධාව තියෙනවා. ඒතර රූපාවචර කුසල් සිත වෙනකොට ඒ ඒ කුසල් සිතටත් ඒක සාධාරණයිනේ. ඊට පස්සේ ලෝකෝත්තර කුසල්සිත වෙනකොට එතනටත් ඒක සාධාරණයිනේ. ඒ නිසා ලෝකෝත්තර කුසල්සිත ඇති නොවුනයි කියලා ඒ ඒකම ඉලක්ක කරගෙන නොකියයි කියලා එතනටට සද්ධාව නැහැ කියන්න බෑ. හැබැයි අපිට නිශ්චිතව කියන්න පුළුවන්. එහෙම වෙන පැතිවලට යනකොට ඍජුව විමුක්තිය වෙත යන්නට තියෙන හැකියාව අඩු වෙනවා. එතකොට අර මේ සද්ධාවේ බලය ඒ කියන්නේ සද්ධා බල ස්වરૂපය ඇති වෙන්නේ නැහැ. සද්ධා බීජ ස්වરૂපය, සද්ධාවේ ඉන්ද්‍රිය ස්වરૂපය ඇති වෙන්න පුළුවන්. සද්ධා බල ස්වરૂපය ඇති වෙනවා. මොකද සද්ධා බලය පැහැදිලි කරන්නේම විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, වස්සංග පරිණාමී ගුණ. ඊළඟ සද්ධා ඊළඟට බොජ්ජංග ධර්ම. සද්ධාව බොජ්ජංග ධර්මයක් හැටියට කියවෙන්නේ නැහනේ. බල ධර්මයක් හැටියට ගත්තහම අර බොජ්ජංගවල කියවෙන කරුණු ටික තමයි කියවෙන්නේ. ඒ නිසා බොජ්ජංග ධර්මයක් හැටියට මේ බල ධර්මයක් හැටියට ඍජුව ඒ අයට සද්ධාව ඇති නොවෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ ඒ සද්ධාව සම්පූර්ණයෙන්ම ගිලිහිලා කියන එකකට අපට එන්න බෑ. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි දැන් මේ ලොකු ස්වාමින් වහන්සේගේ මේ පොතේ අන්තිමට කියලා තියෙන ටිකත් එක්ක පොඩ්ඩක් ඒක මට අර ඉස්සෙල්ලත් පැටලීමක් වගේ ඇතුණා. ඔය තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික මිත්‍යා දෘෂ්ටිකෙන් දැන් මිත්‍යා දෘෂ්ටික දැන් යෝගිය කියන කෙනා අපිට සර්ව සම්පූර්ණ මිත්‍යා දෘෂ්ටිකයි කියලා කියන්න බෑ. ඒ කියන්නේ දෙවියන් වහන්සේ ලෝකෙ මැව්වාය එහෙම කියන විශ්වාසයක එයා ඉන්නවා නම් ඒ දෘෂ්ටිය එයා තුල ඇති වෙන්නේ අර කියන මේ මේ මිත්‍යා දිමෝක්ෂයත් එක්කලා. හැබැයි ඒ කියන දෙවියන් වහන්සේ ලෝකය මැව්වයි කියලා හිතාගෙන ඉන්න යෝගියත් ධාන වඩන්න පුළුවන් බඹලෝ පහළ වෙන්න. එතකොට බඹලෝ පහළ වෙන්න ධාන වඩනකොට ඒ තනත්තාට ඇති වෙන්නේ කාම රූපාවචර කුසල්සිතනේ. එතකොට රූපාවචර කුසල්සිත කියනකොට මේ කියන හැබෑ සද්ධාව ඔහු තුල තියෙනවා. විමුක්තියට උදව් වෙන්නේ නැහැ. එහෙමයි. එතකොට මේ සද්ධාවේ යන්නේ ඉහළ తත්වයේ නෑ එතන. නෑ ඉහළ తත්වයේ නෑ. ඉහළම తත්වයට යන්න පුළුවන් නේ විමුක්ති ඉලක්කකට. ඒකයි මම කිව්වේ දැන් අපිට අපි තුල තියෙන සද්ධාව වුණත් ප්‍රාථමික සද්ධාව නම් ඒක විමුක්තියට ඍජු උදව් වෙන්නේ නෑ. වැඩිපුර බෞද්ධය තුල තියෙන්නේ ඒ ප්‍රාථමික සද්ධාව තමයි. ඒතර බෞද්ධයෝ කියලා අපි පිළිගත්තට සම්‍යක් දෘෂ්ටිකයි කියලා පිළිගත්තට ඒගොල්ලෝ ගාව තියෙන සද්ධාව නිවන අහලකටවත් යන්න ප්‍රමාණවත් නෑ. එහෙමයි. හැබැයි අර මේ මේ රාමුව තුළ ඉන්න නිසා අපිට හිතෙනවා එයා හොඳ කෙනෙක්, එයා සම්‍යක් දෘෂ්ටික කෙනෙක් වගේ අපිට පේනවා. අපි හදාගත්තු මේ මේ රාමුව ඇතුළේ ඉන්න නිසා. ඒතකොට ඒ රාමුවෙන් පිටට ගියා කියලා අපිට කියන්න බෑ. එයා සම්පූර්ණයෙන් පිරිහිලාද විනාශ වෙලාද එහෙම නැත්නම් මේ ගමේම මේ මේ ගමන් මගේම තව වක්‍ර මාර්ගයකින් එයා යනවද කියන එක අපිට විනිශ්චය කරන්න බෑ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඊ타මත්ම වටිනා පැහැදිලි කිරීමක් නවතිනවා. තෙරුවන් සරණයි. සරණයි.